සිග්‍රාදා රෑ මට කතා කරුවා. එහෙමදලා කිව්වා මට කේම දුන්නා කණ්ඩ රෑ. ඊට පස්සේ එයාට පොඩි කියලා කේවල පොට වාමන ඇවිලා. ඊට පස්සේ එයා ආරං ගිහලා තියෙන්නේ හොස්පිටල්ට. ඊට පස්සේ එයාට හොඳ වුණලු. එයාට මාස 4 සල්ලි දුන්නා කියලා එයාගත් කිව්වා. ගෙදරට ඇවිල්ලා තමයි මේ ඉස්සර ඔටකමේ කිව්වේ ආව මාසේ තමයි මේ කිව්වේ මේම වුණා කියලා සිග්‍රාදා රෑ කිව්වේ. එයාට පොඩ බය වුණා. බය වුණොත් පෙන්නේ නැහැ මේම වුණා. එයාට ගමෙන් ඩෝල ළමයා ඉන්නවා ඒක බලන්න. උදේට ගත්තා මේ ඉඳලා එයා මට කතා කරලා බය වුණා මට බය වුණා. එයා මොකද වැඩියෙන් කතා කරන්නේ නැහැ. මට මේ මැරෙනවා කියලා මට හිත තියෙනවා කියලා කිව්වා. ඒලා හතරයි 12 ඇතුළේ තමයි ඒක මොනවාරි එයාට වැඩ වෙලා තියෙන්නේ. මේ ෆොටෝ තියෙන්නේ කකුල තියෙන බෙම තියෙන්නේ.